දේශකයාණන් වහන්සේ යක්විල තෙලබුගම්මන ඉසිපතනේ ගරුවනු ශාසක පූජ්‍යපාද කුණෑගල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුද්දක නිකායේ සුත්ත නිපාතී කිංසීල සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව සරහවතුනි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 කානි කම්මානි බ්‍රූහයන් නරෝ සම්මා නිවිඨස්ස උත්තමත්ථංච පාපුනේ සාදු සාදු සාදු පින්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට වදාළ බුද්ධ දේශනා අතර බොහොම වටිනා දේශනාවක් වටිනා දහම් කරුණු ටිකක් අද අපි කතා කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කාලේ යාළුවෙක් හිටියා. අපි දන්නවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥ මහෝත්තම භික්ෂුවක්. මේ ස්වාමීන් වහන්සේගේ ගිහි ජීවිතයේ යාළුවෙක් තමන්ගේ පියාණන්ගේ යාළුවෙකුගේ පුතේ. වංගන්ත බ්‍රාහ්මණතුමා තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ පියාණන්. ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ පියතුමාගේ බොහෝම ළඟ හිතවත් කෙනෙකුගේ දරුවෙක්. කෝටි ගාණක් ධනෙ තිබුණා. අපි දන්නවා සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා මේ ශාසනය පැවිදි වුණේ නිකම්ම නිකම් සුළු දෙයක් දාලා නෙවෙයි පින්වතුනි. කෝටි ගාණක් ධනය දාලා ඇවිත් තමයි පැවිදි වුනේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ මව්පිය පාර්ශවයේ කෝටි 160ක ධනස්කන්ධයක් තිබුණා. දැන් මහමුගලන් ස්වාමීන් වහන්සේත් එහෙමයි. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේත් එහෙමයි. කෝටි ගාණක් ධනය අතහැරලා මේ ශාසනය ඊට වඩා ශ්‍රේෂ්ඨ ගුණධර්ම හොයාගෙන ආපු අය. මේ තරුණයත් කෝටි ගාණක් ධනය අතහැරලා බුද්ධ ශාසනය පැවිදි වුණා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. පැවිදි වෙලා ඒ පැවිදි පිළිවෙත් පුරන අතර සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් තමයි ධර්මය ඉගෙන ගන්නේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට මේ අලුත් ස්වාමීන් වහන්සේට බුද්ධ වචනේ කියලා දෙනවා. කොයිතරම් බුද්ධ වචනේ ඉගෙන ගත්තත් මේ ස්වාමීන් වහන්සේ කොච්චර උත්සාහවන්ත වුණත් යම් යම් අඩුපාඩු නිසා ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමේ අපහසුතාව තිබුණා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිතුවා මේ අලුත් ස්වාමින් වහන්සේව භාග්‍යතුන් වහන්සේ ළඟට එක් කරගෙන යන්න. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුල මේ ධර්මයේ පුරුදු පුහුණු කළ යුතු ආකාරය මේ ධර්මයේ පුරුදු පුහුණු කිරීම කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරයට කෙසේද යන්න වාග්යතුන් වහන්සේ දන්නවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මෙන්න මේ විදිහට ධර්මය අහන්න ලැබුණොත් ඒ කෙනා ධර්මය අවබෝධ කරනවා. මෙන්න මේ විදිහට කෙනෙකුට ධර්මය අහන්න ලැබුණොත් එයාට අරහත් ඵලයටපත් වීමේ අවස්ථාව තියෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දන්නවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේව එක් කරගෙන ආවට පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගාථාවකින් වාග්යතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා කිංසීලෝකින් සමාචාරෝ කානිකම්මානි බ්‍රූහයන් නරෝ සම්මා නිවිටස්ස උත්තමත් හංච පාපුනේ හරීම ලස්සන ප්‍රශ්න ටිකක් අහන්නේ අර්ථවත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි යම් කෙනෙක් මේ ඉහළ ගුණධර්ම කරා එළඹෙන්නේ මේ ශාසනය තුල ඉහළට ඉහළට ගුණධර්ම දියුණු කරගෙන එන්නේ කොහොම සීලයක් පුරුදු කළොත්ද කොයි විදිහේ ගුණයක් පුරුදු කළොත්ද කොයි විදිහේ ක්‍රියාවක් පුරුදු කළොත්ද කොහොම සීලයක් පුරුදු කළොත්ද කෙනෙක් මේ ශාසනය තුල ඉහළ ගුණධර්ම කරා පැමිණෙන්නේ. කොයි විදිහේ ගුණයක් පුරුදු කළොත්ද කෙනෙක් මේ ශාසනය තුල ඉහළ ගුණධර්ම කරා පැමිණෙන්නේ. ඇවතුම් පැවතුම් ආදී දේවල් කොයි විදිහට පුරුදු කළොත්ද කියලා අහනවා. කොහොම ක්‍රියාවක් කළොත්ද කියලා අහනවා. කෙනෙක් මේ ශාසනයේ ඉහළ ගුණධර්ම දියුණු කරන්නේ. අපි දන්නවා මේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ මාර්ගයක් කියලා දීලා තියෙනවා. අපි කාට? ඒ මාර්ගය පුරුදු කරලා කෙනෙකුට පුළුවන් සෝතාපන්න වෙන්න. සකදාගාමි වෙන්න. අනාගාමි වෙන්න. අරහත් ඵලයටපත් වෙන්න. ඒ මාර්ග දෙකක් නැහැ. ඒකායන මාර්ගයක් තියෙන්නේ. ඒකායන ප්‍රතිපදාවක් තියෙන්නේ. මේ ප්‍රතිපදාව පුරුදු කරන කෙනෙකුට ඉහළට ඉහළට එන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අහන්නේ අර අලුත් ස්වාමීන් වහන්සේ කිරී අනුකම්පාවෙන්. කොහොම සීලයක් පුරුදු කළොත්ද? කොහොම ඇවතුම් පැවතුම් තිබුණොත්ද? කොහොම ක්‍රියාවක් කළොත්ද? මේ ශාසනය තුල ඉහළට ඉහළට වැඩෙන්නේ කියලා අහනවා. ආන් මේ ප්‍රශ්නෙට තමයි බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට මේ දේශනාව පිළිතුරු දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා උඩාපචායි අනුසූයකෝසයා බලන්න මේ පිණිස කළ යුතු දේ බුදුරජාණන් වහන්සේ වදාලා වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. වැඩිහිටියන්ට ගරු සත්කාර කිරීම ශ්‍රේෂ්ඨ ගුණයක්. දැන් පුංචි කාලේ පුංචි දරුවන්ට කියනවා වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ කියලා. දැන් සාමාන්‍ය සමාජ සම්මත උසස් දෙයක් වුණා පින්නතුනි මේ උද්ධාපචායි කියන ගුණය නිවන අවබෝධ කරගන්න උපකාරී වෙන දෙයක්. මේ ශාසනය තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ වැඩිහිටිභාවය. කෙනෙක් සිල් ගුණ දහම් ආරක්ෂා කරනවා නම් ඒ වගේම බහුශ්‍රතභාවයේ තියෙනවා නම් හොඳ ධර්මඥානයක් තියෙනවා නම් ඒ වගේම මනා ගුණයක් පුරුදු කරනවා නම් ගුණෝවෘද්ධ කියනවා. ඒ වගේම පින්වතුනි ඒ වෘද්ධභාවය කියන එක දැන් වයසින් වැඩි හිටිය අය ඉන්නවා. දැන් ගුණේනොත් වැඩි හිටිය අය ඉන්නවා. එතකොට ශ්‍රේෂ්ඨ අවබෝධයක් තියෙන අය ඉන්නවා. දැන් මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වැඩි හිටියන්ට ගරුසරු කරන එක ඕක එච්චර දෙයක් නෙවෙයි කියලා. නමුත් පින්වතුනි එතන මහා ශ්‍රේෂ්ඨ ගුණධර්ම වැඩෙනවා කියන එක අපි හිතන්න ඕනේ. මේ හැම දෙයකටම අපිට බාධකයක් තියෙනවා. ඒ බාධකය තමයි අපේ මේ හිතේ තියෙන මාන්නේ. කෙනෙක් තව කෙනෙකුට නැමෙන්න කැමති නැහැ. එයා වයසින් වැඩි හිටිය වුණා. කොච්චර දැනුගත්කම තිබුණත් කොතරම් ධර්මඥානයක් තිබුණත් නිහතමානීව ගරු කරන්න හිත නැමුන් නැත්තම් පින්නතුනේ එහෙම කෙනෙකුට මේ උසස් ගුණ දිනු කරගන්න පුළුවන් කමක් නැත්තේ. එක දේශනාවක බුදුරජාණන් වහන්සේ මේ කුසල අකුසල ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කර්මය ගැන එක අවස්ථාවක සුබ කියලා තරුණේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න ගොඩාක් අහනවා. ඒ ප්‍රශ්න අතර එක ප්‍රශ්නයක් ඇතැම් අය ඉන්නවා මේ උසස් පවුල්වල ඇතැම් අය මේ පහත් පවුල්වල උසස් කුලවල ඇතැම් අය ඇතැම් අය සමාජයේ මේ පහත්යේ සම්මත කුලවල මේ එකම මිනිස්සු අතර ඇයි මේ දෙවිදියක් කියලා අහනවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තරුණය යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දැක හුනස්නෙන් නැගිටිය යුතුය. වැඳුම් පිදුම් කළ යුතුය. ඒ වගේම ගරුසරු දැක්විය යුතුය. උතුමන් දුටු කල්ලි ගරු කරන්නේ සත්කාර කරන්නේ පුදන්නේ නැහැ. දැකලා හුනස්නේ නැගිටින්නේ නැහැ. පාර ඉඩ දෙන්නේ නැහැ. මේ විදිහට තමා තුළ මේ මාන්නය බහුල වශයෙන් පුරුදු කරනවා. දැන් මෙතනදී මව්පියන්, වැඩිහිටියන්, ඒ වගේම ස්වාමින් වහන්සේලා මේ සිල්වත් අය, ගුණවතුන් මේ සමාජයේ යම් යම් තරාතිරම් වල ඉන්න අය දැන් දරුවෝ දෙමව්පියන්ට ගරු සත්කාර කිරීම ඒ වගේම ස්වාමින්වහන්සේලාට ගරු සත්කාර කිරීම සිල්වතුන්ට ගුණවතුන්ට සත්කාර කිරීම. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙතනදී මේ විදිහට බහුල වශයෙන් පුරුදු කරනවා. නිහතමානී නැහැ. මේ විදිහට මේ කර්මය බහුල වශයෙන් පුරුදු කළොත් බොහෝ කොට කළොත් එයා මරණින් මත්තේ බොහෝ දුක් ඇති නිරේට වැටෙනවා කියනවා. යම් හේකින් නිරේට නොවැටි මනුස්ස ලෝකෙට ආවොත් යම් යම් තැනකද උපදින්නේ. ඒ තැන එයා මේ පහත්තේ සම්මත පවුල්වල කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ගරු කරනවා. වඳිනවා. පුදනවා. සත්කාර කරනවා. පාරේඩ දෙනවා. දැක හුනස්නේ නැගිටිනවා. මේ විදිහට මේ වෘද්ධාපචායනය කරනවා. ගරු කළ යුතු අයට වැඳිය පිදිය යුතු අයට ගරුසරු දක්වනවා වැඳුම් පිදුම් කරනවා පින්නතුනේ එතන වැඩෙන නිහතමානීකම බලන්න දැන් එතනේ පුරුදු කරන නිහතමානී ගුණය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුගතිය යනවා මනුස්ස ලෝකයට යම් තැනකද උපදින්නේ ඒ ඒ තැන එයා උසස් පවුල් වල කියනවා එහෙමනම් මේ හිතින් පුරුදු කරන ඒ කුසලය නිහතමානී ගුණය තමන්ව ඉහළට ගෙනියනවා. ඒ වගේම මාන්නය තමන්ව පහළට ගෙනියනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන අවබෝධ කරගන්න මේ පුරුදු කළ යුතු විශේෂ දෙයක් කියනවා. ඊළඟට අනසූය කෝසියා ඊර්ෂ්‍යා කරන්න බෑ කියනවා. පින්නතුනි ඉරිසියාව කියලා කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා අනුන්ගේ සැපත දැකලා Taman තුල හටගන්න දෙයක්. අනුන්ගේ දියුණුවට සතුටු වෙන්න බෑ. අනුන්ගේ සැපත දැකලා සතුටු වෙන්න බෑ. අනුන්ගේ සත්කාර දැකලා සතුටු වෙන්න බෑ. පින්නතුනේ මේ ඉරිසියාව කියන එක අපිට බෙදන්න බෑ. ගිහි අයට විතරයි තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට හටගන්නේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට එහෙම එහෙම දෙයක් හටගන්නේ නැහැ. මේ හිතේ ස්වභාවයක් වෙනතුනි මේක. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකත් පුරුදු කළ යුතු දෙයක් නෙවෙයි. අත්තල යුතු දෙයක්. ඒ කර්මය බුදුරජාණන් වහන්සේ වදාලා යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මේ හිතේ ඉරිසියාව පුරුදු කළොත් ඒ ඉරිසියාව නිසා කරන දේ පින්වතුනි අනුන්ගේ ලාභයට අනුන්ගේ ලාභය දැකලා සතුට වෙන්න බෑ. අනුන්ගේ සත්කාර දැකලා සතුට වෙන්න බෑ. අනුන්ගේ ගරු බුහුමන් දැකලා අන් අයට ගරු බුහුමන් ලැබෙනවා දැකලා සතුට වෙන්න බෑ. ඒ වගේම අන් අයගේ දියුණුව දැකලා සතුටු වෙන්න බෑ. මේ ස්වභාවය පුරුදු කරගෙන යනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා දුගතිය යන්න හේතුවක්. මනුෂ්‍ය ලෝකයේ යම් යම් තැනකද උපදින්නේ අල්පේ සාක්‍යයි කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉරිසියාව අත්හැරලා අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙන ගුණය කොයි වගේද කියලා. යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මේ ඉරිසියාව හිතේ පුරුදු කරන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙනවා. කොච්චර යහපත්ද කියලා. කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. කොච්චර හොඳයිද කියලා. දැන් තව කෙනෙක් යාන වාහන ගන්නවා. එතකොට Tamanට යාන වාහන නැහැ. දැන් හිතේ මේ ගුණය පුරුදු කරන කෙනා සතුටු වෙනවා. අනේ කොච්චර ලාභයක්ද කියලා. කොච්චර උසස් දෙයක්ද කියලා. මේ අය දියුණු වෙනවා නම් කොච්චර හොඳයිද කියලා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉරිසියාවෙන් තොරව යම් කෙනෙක් මේ උසස් ගුණ දිනු කරනවා නම් එයා මනුස්ස ලෝකෙට ආවොත් යම් තැනකද උපදින්නේ ඒ තැන එයා මහේසාක්‍යයි කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සුදුසු කාලය තුල ගුරුන් දකින්ට යෑම උසස් ගුණයක් කියනවා. දැන් මෙතනදී මේ ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. අපි දන්නවා බුද්ධ ශාසනය පැවිදි වෙනකොට ගුරු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් මෙතන සුදුසු කල්හි ඒ ගුරු ස්වාමීන් වහන්සේලා හමු වෙලා උන්වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබා ගැනීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මෙතනදී කාලය කියන එක අපි දැනගන්න ඕනේ. පින්නතුනේ ඇතැම් වෙලාවට මේ මාර්ගය දියුණු කරගෙන යද්දී මේ හිත කෙලෙස් වලට යම් අවකාශයකදී යට වෙන්න පුළුවන්. කාම විතරක හට ගන්නවා. ප්‍රහාණය කරන්න අමාරුයි. රාගය හට ගන්නවා. හිත විසිරෙනවා. පසුතැවීම එනවා. අරතිය ඇති වෙනවා. මේ වගේ මේ ස්වභාවයන්ට මේ හිතපත් වෙනකොට දැන් තමන් කොතෙකුත් උත්සාහවන්ත වෙනවා. වීරිය කරනවා ඒ අකුසල් ප්‍රහාණය කරගන්න. ඒ වුණාට බොහෝම දුෂ්කර වෙනවා. එහෙම අවස්ථාවන්හිදී තමයි සුදුසු කාලය දැන් Tamanට ඒ කල යුතු දේ සිදු කිරීමට අපහසු වෙනකොට ගුරු ස්වාමීන් වහන්සේලාව ගිහිල්ලා හමු වෙනවා. කතා කරනවා. බොහෝම නිහතමානීව උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා පුරුදු කරනවා. මෙතනදී පින්වතුනි මේ ගුරු ගෞරවය කියන එක බොහෝ වැදගත් වෙනවා. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ භික්ෂුවක්. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඇසුරු කරගෙන බොහෝ පුංචි ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. අපි දන්නවා සීවලී ස්වාමීන් වහන්සේ, ලෝසක ස්වාමීන් වහන්සේ. ඒ වගේම තිස්ස කියන සාමණේර ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ කුඩා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලැබුවා. පින්නතුනේ ඒ වගේ තව බොහෝ ස්වාමින්වහන්සේලාට සාරිපුත්ත ස්වාමින්වහන්සේ ගුරු වුණා. ආචාර්යයන් වහන්සේ වුණා. දැන් මෙතනත් බුදුරජාණන් වහන්සේ වදාලා සුදුසු කාලය දැනගෙන ඒ ගුරු ස්වාමින්වහන්සේලා ඇසුරු කරන්න ඕනේ කියනවා. බලන්න නිවන අවබෝධ කරගන්න අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට ධම්මින් කතං මේ ධර්ම කතාව මේ ධර්මයේ සාකච්ඡා කිරීම දහම් කතාව ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ යහපත් වූ වචන පුරුදු පුහුණු කරන්න ඕනේ කියනවා දැන් මෙතනදී දැන් දහම් කතාවත් අත්‍යවශ්‍ය දෙයක් ඒ වගේම තමන්ට යහපත පිණිස පවතින තමන්ට හිතසුව පිණිස පවතින වචන පුරුදු පුහුණු කරන්න ඕනේ කියනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨායක මාර්ගයේ දේශනා කරද්දී අපට වදාළ මාර්ගාංගයක් සම්මා වාචා. සම්මා වාචා කියන්නේ වචනයෙන් සිදුවෙන අකුසල් හතරක් අත්තරිනවා. බොරු කීමෙන් වළකිනවා. බොරු කීමෙන් වළකින කෙනා ඇත්ත කතා කරනවා. බලන්න පින්නතුනි, කල්යාණ වූ ගුණ. ඒ වගේම කේලාම් කීමෙන් වළකිනවා. පරස වචනයෙන් වළකිනවා. හිස් වචනයෙන් වළකිනවා. දැන් බොරු කීමෙන් වළකින කෙනා එතන සත්‍ය පුරුදු කරනවා. කේලම් කීමෙන් වළකින කෙනා අනුන්ව බිඳවන්නේ නැහැ. අනුන්ගේ සමගිය පිණිස හිතනවා. පරුෂ වචනයෙන් වළකින කෙනා මුදු මොලොක් වචන කතා කරනවා. ඉස්සජනයෙන් වළකින කෙනා අර්ථ සම්පන්න දෙයක් පුරුදු කරනවා. අර්ථ සම්පන්න දෙයක් කතා කරනවා. බලන්න එතකොට මේ වචනය දියුණු කරනවා කියන්නේ මේ සීලය. මාර්ගාංගයක්. දැන් වචනයෙන් සිද්ධ වෙන අකුසල් අත්හරිනකොට එයා වචනේ දියුණු කරනවා. එතකොට පින්වතුනි අපිට මෙතන කරන්න තියෙන්නේ ප්‍රායෝගික දෙයක්. ඕනම කෙනෙකුට පුළුවන් ආදීනව දැනගෙන මේ අකුසල් අත්හරින්න. දැන් අකුසල් වල ආදීනව තියෙනවා. අකුසල් වල ආදීනව දැනගෙන අකුසල් අත්හරින කෙනා කුසලයේ තුල පිහිටනවා. ඒ කුසලයේ දියුණු කරනවා. මෙතන බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට මේ ධම් කතාවත් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කියනවා. සමහර අය මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙනකොට ඒ අවස්ථාව මගේ අරගන්නවා. එහෙම කරන්න හොඳ නෑ පින්වතුනි. තමන්ගේ ජීවිතයට ලැබෙන වටිනාම අවස්ථාවක් තමයි ධම් කතාවක් ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථාව. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ ධම් කතාව තරම් හිත සතුට වෙන දෙයක් තවත් නැහැ පින්වතුනි. මේ ධම් කතාව ශ්‍රවණය කරන අයට හිතේ තියෙන කෙලෙස් දුරු කර ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බොහෝ අය භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහලා ලද යහපත කොච්චරද කියලා. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ චම්පා නුවර ගග්ගරා කියන පොකුණු තෙර බොහොම විසිතුරු දහම් දෙසුමක් කරනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ දේශනා ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය අහන්න බොහොම ප්‍රියයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ හඬ පවා බොහොම ලස්සනයි. පින්නතුනේ මේ පොකුණු තෙර එක මැඩියෙක් භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනා හඬට ඇහුම්කන් දීගෙන ඉන්නවා. ඒ වෙලාවේ මෙතනට කෙවිත අතේ තියාගෙන එනවා හරක් බලා ගන්න ළමයෙක් ගොපළු දරුවෙක් මේ දරුවා ඇවිත් කෙවිත බිම තියලා කෙවිතට බර වෙලා අර ධර්ම දේශනාව අහනවා මේ දරුවා දැක්කේ නෑ අර මැඩියා කෙවිතට තද වෙලා පින්නතුනේ ඒ හඬ අහගෙනම මැරෙනවා සුගතිය යන්නේ දෙවියන් අතර උපදින්නේ මහේසාක්‍ය දෙවි කෙනෙක්. බැලුවා මං කොහොමද මේ දිව්‍ය ලෝකෙට ආවේ? වාග්යතුන් වහන්සේගේ ධම් දේශනා කරන ආඩ අහලා. ඒකට හිත පහදවගෙන පින්නතුනි මේ දිව්‍ය පුත්‍රයා ආයෙත් එතෙන්ට ඇවිල්ලා ඒ දේශනාව අහලා සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒ නිසා මේ ජීවිතයකට මේ ධර්මය අහන්න ලැබෙන අවස්ථාව බොහෝ වටිනවා පින්නතුනි. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන අවබෝධ කර ගැනීම පිණිස මේ පුරුදු පුහුණු කළ යුතු සීලයට අදාළ තවත් කරුණු බොහොමයක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයට ඇලුම් කරන්න ඕනේ කියනවා ඊළඟට ධර්මයට ඇලුම් කරලා ඒ ධර්මයේම පුරුදු කරන්න ඕනේ කියනවා ඊළඟට ධර්මයේ තුලම පිහිටන්න ඕනේ කියනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ. දැන් ධම්මාරාම කියනවා. ධම්මාරාම කියන්නේ මේ ධර්මයට කැමති. ධර්මයට කැමැත්ත තියෙන්න ඕනේ. ඊළඟට ධර්මයට ඇලුම් කරන්න ඕනේ කියනවා. දැන් ධර්මයට ඇලුම් කරනවා කියන්නේ පින්වතුනි විශේෂ ගුණයක්. දැන් අධර්මයට ඇලුම් කරන කෙනා දුගතියට යනවා. නමුත් අධර්මය අතහැරලා ධර්මයට කැමති කෙනා ඒ ධර්මයේ පුරුදු පුහුණු කරලා ඉහළට යනවා. ඇතැම් අය සුගතිය යනවා. ඒ වගේම ඇතැම් අය මාර්ගඵල අවබෝධ කරනවා. සංසාර දුකෙන් නිදහස් වෙනවා. එහෙමනම් පින්වතුනි නිවන අවබෝධ කර ගැනීම පිණිස උපකාරී වන විශේෂ දෙයක් තමයි මේ ධර්මයට කැමැත්ත. ඊළඟට ධර්මයේ තුල පිහිටන්න ඕනේ කියනවා. කෙනෙකුට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න අවස්ථාව ලැබුණොත් ඒක විශේෂ දෙයක්. දැන් අපි උපත්තියෙන් බෞද්ධ වුණාට බෞද්ධයෙක් වෙන්න ඕනේ අවබෝධයෙන්. දැන් අපි දන්නවා මේ බුද්ධ ශාසනයට කෙනෙක් පැමිණෙන්නේ අනවබෝධය අත්හැරලා. සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට මොකුත් දන්නේ කිසිම දෙයක් දන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහද්දී නොදන්නාකම අත්හැරෙනවා. ඒ වගේම තම තමන් පැටලිලා හිටපු මතවාද අත්හැරලා දානවා. තම තමන් දරාගෙන හිටපු දෘෂ්ටි අත්හරිනවා. කර්මඵල අදහන කෙනෙක් බවට පත් වෙනවා. පිනක් කළොත් සැප විපාක ලැබෙනවා කියලා. ඒ වගේම පව් කළොත් දුක් විපාක ලැබෙනවා කියලා හොඳට තේරුම් ගන්නවා. ආන් එහෙම ශ්‍රාවකයා තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුනගන්නේ. කෙලෙස් නැසූ කෙනෙක්. ආරි සත්‍ය ගුරු උපදේශ නැතිව අවබෝධ කළ කෙනෙක්. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්. නිවන් මාර්ගයේ වඩලා ඒ අමා නිවන කරා පැමිණි මහෝත්තමේ මේ ස්කන්ධ ධාතු ආයතන ලෝක ස්වභාවයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු කෙනෙක්. ඒ වගේම අකීකරු අයව দমনය කරලා කීකරු බවට පත් කරලා මේ ශාසනය තුල ඉක්මවන්න දක්ෂ කෙනෙක්. දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මාර්ගය කියලා දෙන ශාස්ත්‍රෝන් වහන්සේ. ඒ වගේම තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන් අයටත් දේශනා කරන ශාස්ත්‍රෝන් වහන්සේ. මහා ගුණස්කන්ධයකින් පිරිපුන් ශාස්ත්‍රෝන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේව ගුණ වශයෙන් හඳුන ගන්නවා. ගුණ වශයෙන් හඳුනගෙන බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. තෙරුවන් සරණ ගිය උපාසක මහතුරු බවට පත් වෙනවා. ආන් හිම කෙනෙක් තිසරණේ පිහිටියාට පස්සේ තමයි තෙරුවන් සරණ ගිය උපාසක මහත්තයා කියලා කියන්නේ. තෙරුවන් සරණ ගිය උපාසිකාව කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ විදිහට තිසරණයේ තුල පිහිටලා ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. දැන් අපිට මේක પરම්පරාවෙන් හම්බෙන එකක් නෙවෙයි. අම්මයි තාත්තයි බෞද්ධ. එතකොට අපිත් බෞද්ධ. නමුත් එපමණකින් මේ අවබෝධය කරා එන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපේ වාසනාවකට අපිට මේ ධර්මයේ අහන්න පුළුවන් පරිසරයක උපදින්න අවස්ථාව ලැබුණා. අපිට මේ ධර්මය ඇහෙනවා. මේ ධර්මයේ හැසිරෙන්න අවස්ථාව තියෙනවා. එතකොට අපිට අනවබෝධය අත්හැරලා සැබවින්ම භාග්‍යතුන් හන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. අනේ ශ්‍රාවකත්වයේ ලැබූ කෙනා පින්වතුනි නිවන් මාර්ගයේ දියුණු කරගෙන යන්නයි මහන්සි ගන්නෙ. දැන් බලන්න විසාකා මහෝපාසිකාව එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමතියි මේ සවැත් නුවරට වඩින සියලුම ස්වාමින්වහන්සේලාට ආගන්තුකව වඩින සියලු ස්වාමින්වහන්සේලාට ආගන්තුක දාණය පූජා කරන්න. සවැත් නුවර වැඩ ඉන්න තාක් සියලු ස්වාමින්වහන්සේලාට දිනපතා කැඳ පූජා කරන්න. ඊළඟට වස්සසන ස්වාමින්වහන්සේලාට වැස්සලු පූජා කරන්න. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාට ඒ චීවර පූජා කරන්නට. ඒ වගේම ගිලන් ස්වාමීන් වහන්සේලාට පින්ඩපාතේ වඩින්න බෑ. උන්වහන්සේලාට දාන පූජා කරන්න ගිලන් දාණය. ගිලානෝපස්ථාන කරන භික්ෂුන් වහන්සේලාට පින්ඩපාත වඩින්න අපහසුයි. උන්වහන්සේලාට ගිලානෝපස්ථාන දාන පූජා කරන්න. ස්වාමීන් මං කැමතියි කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ මේ විදිහේ පින්කමක් කරන්නේ මෙහෙම දෙයක් කරන්නේ ඇයි කියලා. ඒතකොට විසාකාව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දකිනවා බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිත් භික්ෂුන් වහන්සේලා තම තමන් දියුණු කරපු ගුණධර්ම හෙළි කරනවා. මාර්ගඵලාදිය හෙළි කරනවා. මේ සංසාර දුකින් නිදහස් වුණා කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. එතකොට ස්වාමීනි මම භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේ මීට කලින් සවැත් නුවරට වැඩම කළා තියෙනවද? සවැත් නුවර වැඩ ඉඳලා තියෙනවද? එතකොට උන්වහන්සේලා මට කිව්වොත් ඔය ස්වාමීන් වහන්සේ මීට කලින් සවැත් නුවර වැඩ ඉඳලා තියෙනවා, වස්වසලා තියෙනවා, නැත්තම් සවැත් නුවරට ආගන්තුකව වැඩම කරලා තියෙනවා කියලා ස්වාමීනි මං අප්‍රමාණ සතුට වෙනවා කියනවා. එක්ක මගේ කැඳ දාණේ වළඳපු ස්වාමීන් වහන්සේ නමක්. නැත්තම් වැසිසලුවක් ලැබපු ස්වාමීන් වහන්සේ නමක්. දැන් මාර්ගඵල ලබලා සංසාර දුකින් නිදහස් වෙලා මම සතුට වෙනවා කියනවා. ඒ සතුටින් තව තවත් ඉහළ ගුණ ධර්ම දියුණු කර ගැනීම පිණිස මහන්සි ගන්නවා කියනවා. දැන් බලන්න මේ ධර්ම මාර්ගය තුල පිහිටි කෙනෙක්. ධර්මයට කැමති කෙනෙක්. ධර්මයේ දියුණු කරන්න කැමති කෙනෙක්. දැන් සෝතාපන්න ඵලයටපත් වෙලා. තවත් ඉහළට ඉහළට ගුණධර්ම දියුණු කර ගැනීමට ස්වාමීනි මම මේ විදිහට සතුටින් උත්සාහවන්ත වෙනවා කියනවා. එහෙමනම් පින්වතුනි මේ ධර්මයට කැමැත්ත උපදවාගෙන ධර්මයට ඇල්ම උපදවාගෙන ධර්මයේ තුල පිහිටන්න මහන්සි ගන්න ඕනේ. ඒ ධර්මයේ තුල පිහිටන්න උත්සාහ කරන ශ්‍රාවකයාට තමයි බොහෝ ಗುಣධර්ම දිනු කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා Tamanට යම්කිසි ගැටලුවක් ඇති වුණොත් දැන් ප්‍රශ්න ගැටලුව ඇති වෙනවනේ. ඒ ප්‍රශ්න ගැටලුව ඇති වෙනකොට හැමතිස්සෙම ධර්මානුකූලව ඒක විසඳ ගන්න ඕනේ කියනවා. දැන් එතකොට මේ නිවන අවබෝධ කරගන්නට උපකාරක ධර්මයක්. Tamanට ඇතිවෙන ගැටලු වලදී ඒ හැම දෙයක්ම ධර්මානුකූලව निराකරණය කරගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයා ධර්මයේ කතා කරද්දී මේ ධර්මයේ අපිරිසිදු වෙන දෙයක් කතා කරන්නේ නැහැ කියනවා. දැන් අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු බුද්ධ වචනයක් ලැබිලා තියෙනවා. මේ බුද්ධ වචනය සූත්‍ර පිටකය තුල තියෙනවා. පනවා වදාළ ශික්ෂාපද විනය පිටකය තුල තියෙනවා. ඒ වගේම අභිධර්ම පිටකයක් තියෙනවා. එතකොට මේ පිරිසිදු බුද්ධ භාෂිත තියෙද්දී ඒ පිරිසිදු බුද්ධ භාෂිතේමයි ශ්‍රද්ධාවෙන් අපි කතා කරන්න ඕනේ. මේ බාහිර දෙයක් නෙවෙයි. බාහිර දෙයක් කතා කරනකොට මේකයි ධර්මය කියලා ධර්මයට අදාළ නැති දෙයක් හොඳට මතක තියාගන්න ඕන පින්වතුනි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඇතැම් අවස්ථාවන්හිදී ඇතැම් ගිහි අය ඇතැම් ස්වාමීන් වහන්සේලා මේ ධර්මයට ධර්මයට අදාළ නොවන පරිදි මෙන්න මේකයි ධර්මය කියලා මෙන්න මේකයි නිවන් මාර්ගය කියලා මෙන්න මේකයි සැබෑ ධර්මය කියලා හාත්පසින් වෙනස් විවිධ අර්ථකථන කරනවා. පින්නතුනි සර්පේ වැරදි විදිහට අලගත්තොත් දෂ්ට කරනවා. ඒ දෂ්ට කිරීමෙන් එක්කෝ මිය යන්න පුළුවන්. නැත්තම් බොහෝ දුකටපත් වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ වර්ධවා ගත්තොත් ඊට වඩා භයානකයි. මරණින් මත්තේ නිරේ ඉපදිලා බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ නිවන අවබෝධ කරගන්න මහන්සි ගන්න ශ්‍රාවකයා මේ ධර්මයේ අපිරිසිදු වෙන දෙයක් කතා කරන්නේ නැහැ කියනවා. සද්ධාවෙන් දහම් කතාව කරනකොට ඒ ධර්මය මනාකොට පුරුදු පුහුණු කරගෙන යනවා. මේ ධර්මයේ අපිරිසිදු වෙන දෙයක් කතා කරන්නේ නැහැ කියනවා. ඊළඟට සත්‍ය වූ මිහිරි වූ පැහැදිලි සුභාසිත පුරුදු කරනවා කියනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සීලය ගැන දේශනා කරනවා. දැන් අපි සීලය කියලා ගත්තහම දැන් පංච සීලය තියෙනවා. ශික්ෂාපද පහ. ඊළඟට පොයට අෂ්ටාංග උපෝසතය සමාදන් වෙලා ආරක්ෂා කරනවා. දැන් පංච සීලය සීලය තමයි. අෂ්ටාංග උපෝසතය සීලය තමයි. නමුත් මෙතන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණ අපිට හරි වැදගත් වෙනවා පින්වතුනි. දැන් බලන්න කරණීය මෙත සූත්‍රයේදී දැන් සක්කෝ උජෝච සූජෝච සුවචෝ ඊළඟට අනතිමානී මුදු සන්තුස්සකෝච සුබරෝච මේ ගුණධර්ම ගොඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ හැම ගුණධර්මයක්ම මේ නිවන් මාර්ගය තුල හික්මෙන ශ්‍රාවකයාගේ සීලය. දැන් පංචශීලය සීලය තමයි. නමුත් ජීවිතය තුළ ප්‍රායෝගිකව මේ ගුණධර්ම කෙනෙක් පුරුදු කරනවා නම් මේ ගුණධර්ම සීලෙහිලා ගැනෙනවා. පින්නතුනි මේ හැම දෙයක්ම මේ ධර්ම අවබෝධයේ පිණිස මහෝපකාරී වෙනවා. දැන් බොහෝ අය මේ ධර්මය අහනවා. මේ ධර්මය අහලා දැන් සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට කිසිම වෙනසක් නැහැ පින්වතුනි. අවස්ථාවක් ලැබුණොත් ඕනෑම අකුසලයකට වැටෙනවා. සමහර අවස්ථාවන්හිදී පින්දහම් කටයුතු කරනවා. නමුත් ඒ කාරණාව මේ ධර්මයේ හැසිරෙනවා කියන එකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්වතුනි. ධර්මයේ හැසිරෙනවා නම් Tamanට වරදක් කරන්නට අවකාශයේ එළඹෙන තැන එය නොකොට වරදින් වලකින්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ගුණයක් දිනු කරන්නට අවස්ථාව ලැබෙන තැන ඒ ගුණධර්ම දිනු කරගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම බුද්ධ ශාසනය තුළ නිරන්තරයෙන්ම ඉහළට ඉහළට එන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට කරගෙන මේ ශාසනය පිළිසරණ කරගෙන මේ ශාසනය තුළ උසස් ගුණ ධර්ම දියුණු කරගන්නට හැම දිනාටම මේ බුද්ධ වචනය මහෝපකාරී වේවා සාදු සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු ශාසනාව උපයතු දේශකයාණන් වහන්සේ යක්විල තෙලමුගම්වන ඉසිපතනේ ගරු අනුශාසක පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට සත්‍ය ධෛර්ය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම